මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න වෙද මාමා වෙද මාමා නැද්ද ගෙදර අන්න අම්මා ඔයාට කෑම හදාගෙන ඇවිත්. මේ මං කිව නේද? මට කිසිම කෑම බීමක් ආරච්චිලා ගෙදරින් ගේන්න එපයි කියලා. ඇයි? ඇයි කියන්නේ මට දැන් හොඳටම සනීපයි. මගේ ඇඟේ තිබ්බ වේදනාවල් සේරම කොහෙන් ගියාද කියලා මන් දන්නේ නැහැ. දැන් මට කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. මේ ඒ වුණාට වෙදසියා කීවේ තව මාස දෙක තුනක් යනකල් බයිසිකල් පදින්නවත් එපා කියලා නේද? ඒ වුණාට මං අදම කියනවා වෙදසියට දැන් මං ලෙඩෙක් නෙවෙයි. මට දැන් ඕනම තැනකට යන්න දෙන්න පුළුවන්. මට ලෙඩුණ්ඩ දෙන කෑම්බිම ඕනෙත් නැහැ කියලා. මේ සෙල්ලම් කරන්ටි පානාමෙන් ඔයාට තාමත් බෑ කෙලින් ඇවිදින්නවත්. ඇයි මට බැරි? හා ඕම් බලාගන්න මං කෙලින් ඇවිදින ඇති. <laughs> කකුලෙක් වගේ හරහටයි ඇවිදින්නේ. <laughs> පොඩට ඉන්න අම්මා. මේ ලෙඩාට ඔය කෑම එපාලු. අම්මට කියන්න මට දැන් පුළුවන් පහල කඩවීදියට ගිහින් මොනවා හරි ওই කඩචෝරු කාලා දවස ගත කරන්න. රස්සාවක් හම් වෙනකල් මම මේ ඉන්නවයි කියලා කියන්න. ඊට පස්සේ මං යනවා. මොනවා? ඒ කියන්නේ දැන් මාස ගාණක් මට කීවේ කීයට ගියත් මේ මුවන් පැලැස්සයි මාවයි දාලා යන්නේ නැහැ කියලා නේද? හ්ම්. නමුත් මං ඒ කියාපු දේ වෙනස් වෙන්න ඉඩ තියෙනවා බිසෝ. මට දැනගන්න ඕනේ කොහොමද ඒ වෙනස් වීම උනේ කියලා. ඔහොම ඉන්න අම්මා මේ කෑම බීම සීතල වෙනවා දුවේ. ලෙඩෙකුට සීතල වෙච්ච කෑම දෙන්න හොඳ නෑ. මේ මේ කියන්න මම දැන් ලෙඩෙක් නෙවෙයි කියලා බිසෝ. ලෙඩෙක් නෙවෙයි කියන්නේ කොහොමද? කෙලින් ඇවිදින්නවත් දරුවෝ ඉන්නකොට. ඊ අර මාව අල්ලගෙන ගිය හොරු මගේ කකුල් වලට ඇටකටු වලට ගහපු පහරවල් තාමත් ටික ටික රිදෙන හිඳයි. මේ ඒ වුණාට ඒ ගැන බය වෙන්න එපයි කියලා අපේ වෙදසියා මට කීවනේ. ඔය ගේට්ටුව අරින්න බෑ. මේ බරකුක්ක පැනලා එළියට යන හින්දා. තව ටිකක් කොහොම ඉන්න අම්මා? මේ පාර යන මිනිස්සු බලන් ඉන්නවා. එයි මම මේ කෑම දුම තියාගෙන මෙතන ඉන්නේ කියලා. ඉතින් ඒ අයට කියන්න තම තමන්ගේ වැඩක් බලාගෙන යන දේවල්ට යන්න කියලා. ඒ වුණත් බලන්න ඔය ඕපදූප හොයන්නේ කවුද කියලා? අපේ තරහකාරියෝ දැක්කද අමෝ ගේට්ටුව ළඟ ඉන්නවා? නැතුව කීප දෙනෙක්ම බලා හිටියා. දැන්වත් මේ ගේට්ටුවේ ඉබ්බ ගලවලා මට ඇතුළට එන්න ඉඩ දෙන්න තුමේ. මට බය දැන් මුදියන්ගේ හරි අපච්චි හරි මේ පැත්තට ආවොත් එහෙම අපි මාස ගානක් හංගගෙන ඉන්න නාමේව අතටම අවුයි කියලා. අන්න ඇහුණත් නාමේ ඒ කියන්නේ ඔයාට දැම්ම හතුරන්ට පේන්න එළියට එන්න බෑ කියන එක නේද? ඒ කියන්නේ මට තව කාලයක් යනකල්ම මේ හැංගිමුත්තම කර කර ඉන්න කියලාද? ඈ? අනේ මගේ නිදහස් නිවාල් ජීවිතේට කොහොමද මේ වගේ අවහිර බෙටකුටු තහංචි බැඳුනේ ආ? මන් දන්නේ නැමේ. මම අනේ මේ කාටවත් හිංසා නොකර ජීවත් වෙන අපි දෙන්නටම මේ වගේ දේවල් අනේ මේ මේ කරුණා කරලා ඔය ඇඳීම නතර කරන්න. දිසා මේ ආන් අර කොයිනි මැනිකෙන් මේ පැත්තට එනවා. ඔය එන්නේ මම මේ ගේට්ටුව ගාව ඉන්නවා කියලා ආරංචි වෙලයි. මං ඔය කොයිනිගේ ඕපදීප හැවිල්ලයි කැලෑ පත්‍ර ගහන එකට ඔකිට හොඳ මට බෑ මේ කෑම පිටින් තියාගෙන මෙතන බලයින්ට. අරයා මේන මිනිස්සුත් බලා ඉන්නවා. මොකද්ද මේ වෙන්නේ කියලා? ආ මේ වෙදමාම එනවා. අනේ වෙදමාමේ මාමවත් මේ ගේට්ටු අරින්ද? ආ ආ කො කො කො ඇතුළට එන්න බෑ කියලා. ලොකු පවන. මොකද කියන්නේ? මං ගින් කෑම ගන්න දෙපාද? මං කීවනේ ආරච්චිලගේ ගෙදරින් ගෙන කෑම් බීම් මට එපයි කියලා. ආයෙත් මං ඒක වෙනස් කරන්නේ නෑ බිසෝ. අප්පච්චි අපට විරුද්ධ වුණාට අම්මා අපිට හොඳයිනේ. හරි ඉතින් ඒ හොඳින් ඇති වැඩේ මොකද්ද? ආරච්චි මාත්‍ය හුම් කිවම ඔයාගේ අම්මා වෙවුලනවා. ඒ කියන්නේ අපේ ගෙදරින් ගෙන කිසිම දෙයක් ඔයා බාරගන්නේ නෑ කියලාද? ඔව්. ඔයාගේ අප්පච්චිට කිසිම වැරද්දක් නොකරපු මාව නිකන් බල්ලෙක් තරමටවත් තකන්නේ නැත්තම් මං කොහොමද ඒ ගෙදර හදලා එවන කෑම් බීම ගන්නෙ? හරි හරි හරි මට තේරුණා. ඔයාගේ හිතේ තියෙන තරහ මොකද්ද කියලා. නෑ නෑ නෑ නෑ. මගේ හිතේ කිසිම තරහක් වෛරයක් නෑ බිසෝ. නමුත් මං කැමති නෑ ඔයාගේ අප්පච්චිට. මං අවුරුදු කීපයක් දුක් විඳලා කරපු සේවාවන් අබමල් රේණුවක් තරම්වත් ගණන් ගන්න නැතුව මාව රස්සාවෙන් දොට්ට දැම්මා. ඒ විතරක් නෙවෙයි මාව නැති කරන්න බලා ඉන්න මුදියක් එකතු වෙලා ඉන්න කෙනත් මම කැමති නෑ. අපච්චි නරක අතට හරවගන්නේ මුදිය මාම නේද? ඔයාගේ අපච්චි පොඩි ළමයෙක්ද? ඈ? වයස මෝරුපු ගම්මුලා දෑනියෙක් නේද? ඈ? ඒ වුණාට අපච්චි ජීවත් වෙන්නේ 19 වෙනි සතවර්ෂයකට එහා යුගයේ කෙනෙක් වගේ. ඔයාම නේද මට කියලා දුන්නේ? ඈත අතීතයේ එක මිනිහෙක් මැරික් ගල් වලට පයින් ගහලා කරේ තියාගත්තු ලනු අඹරන හනමිටි අහක නොදා ඒකම කර ගහගෙන ගෙදර ගිය කතාව. මගේ අප්පච්චිත් අන්නේ වගේ මෝඩකම් කරනවා. උන් දැට ඕනේ මා ලොකු නමක් තියෙන යල් පැනපු ආරරැක ගන්නටයි. උන් දැ ඔයාගේ උගත්කමවත් අවංකකමවත් කරපු සේවයක් නෙවෙයි දැන් සලකන්නේ. ඔය ආවේ කොහෙන්ද? කාගේ කවුද? ඔයා කොච්චර ලොකු සල්ලිකාරයෙක්ද? උන් ඔය වගේ දේවල්. ඒ ඇති, ඒ ඇති. ඒ තේරම මම දැන් අවුරුදු ගණනාවක් තිස්සේ තේරුම් ගත්තා බිසෝ. මං ඔයාගේ අප්පච්චිව වැටිලා හිටිය ප්‍රපාතයෙන් ගොඩෙන්ට වීරයෙක් වගේ අත දුන්නා. කවුද මිනිහෙක් පෙස්සමක් ගහලා ඔයාගේ අප්පච්චි පගාව අරන් ලක්ෂ ගාණක් හම්බ කෙරුවයි කියලා ආදායම් බදු ප්‍රශ්නයක් ගෙනාව මතකද ඔයාට? හ්ම්? වතු පිටි වලින් ලැබිච්ච ආදායම සේරම හොරු ගසා කෑව මතකද? දන්නව නාමෙල්. මං දන්නවා. ඔයා නොහිතින්ද මේ වෙනකොට අපි මේ මුවන් පැලැස්සේ නැහැ. ඒ සේරටම ඉස්සරහට ගින් කටයුතු කරපු මේ නාමෙල් කියන දුම්බරින් ඇවිත් මේ ඉස්කෝලේ ඉගෙන ගන්න ආපු මට දැන් යන්නේ නම නෑ බිසෝ. අනේ මට සමාවෙන්න නාමේ. නෑ නෑ නෑ. ඔයා නෙමෙයි මේකේ වැරදි කාර්යය බිසු. මමයි මේ ප්‍රශ්නෙට මුල් වුනේ. ඔයා ඉස්කෝලේ විභාග වලින් අන්තිමට වැටලී හිටියා මතකද? එපා. එපා එපා ඒව ගැන කියන්න. මගේ පපුව පැලෙන් දෙනවා ඒව මතක් වෙනකොට. නමුත් මේව නොකියම බැහැ බිසු. මට කනගාටු මං ඔයාගේ අප්පච්චිට කරපු සේවාවල් සේරම දැනගෙන හෝ නොදැන හෝ මාව නැති කරන්න බලන් ඉන්න මුදියා එක්ක එකතු වෙලා ඉන්න එක මගේ හිතට ලොකු වේදනාවක් බිසෝ. මන් දන්නවා ඒක. ඒ විතරක් නෙවෙයි බිසෝ. එදා අපි ඔරුපදින්ට ගිය දවසේ තොටියා මට රහසක් කියවා. ඔයාට කියන්න එපයි කිව්වා. හානේ මොකද රහස? හරි නෑ නේද? කියන්න එපයි කිව්ව රහසක්. එලිදරව් කරන එක. හ්ම්. ඔව් මම පිළිගන්නවා ඒක. අම්මගේ කිසිම සත්‍යයක් නැත්තේ උන්දත් කෑම අරගෙන ආපහු ගියාද මන් දන්නේ. කෝ බලන්න. ඒ වගේ. එහෙමනම් හොඳයි. ඔයාගේ අම්මා තේරුම් ගනීවි මම මේ මුවන් පැලැස්සට ඇවිල්ලා. මෙච්චර කාලයක් දුක් විඳේ කාගේවත් බත් කන්ටවත් කාගෙන් හරි තුට්ටු දෙකේ පඩියක් ගන්නටවත් නෙවෙයි කියලා. මාත් හිතකය හයිය තියෙන මිනිසෙක්. මටත් තියෙනවා ආත්ම ගෞරවය කියන උදාර හැඟීම. ඒ කියන්නේ මාව දාලා යන්නද කල්පනාව? <laughs> එහෙම හිතුවනම් මම මෙහෙන් පිට වෙලා ගියන් හුඟක් කල්බිසෝ. මම පොරොන්දු වෙනවා. මම ඔය කවදාවත් අමතක කරන්නේ නෑ කියලා. හේත් ඒ මතක තිබීමත් ආදරයත් සිනහසත් ආලවන්තකම සේරම අපි දෙන්න ජීවත් වෙනකල් පවත්වාගෙන යන්න බෑ බිසෝ. ඇයි බැරි? බැරි ඔයාගේ අප්පච්චි අර පරණ හාන කෙඳි මිටියටම යට වෙලා ඉන්නවා. උන්ද ඒක අහක දාන්නේ නෑ. කොච්චර වටිනා මණික් ගලක් පයට පෑගුණා. අහමේ අන්න කවුද ඔන්න. දැන් ඉතින් මං හැංගෙන්න ඕනේ. මගේ පණ රැක ගන්නට. එපා එපා එපා හැංගෙන්න. ඔය ඔහොම මිඳගෙන ඉන්න. ඔය ආපු කාට හරි මං කතා කරන්න. කොහොමගේ අම්මා? උන්දත් පේන්න නෑ. භාගදා අපි ගේට්ටුව ඇරියේ නැති හින්දා අපහු ගියාද දන්නේ නෑ. කොයි එකටද මං ගිහින් බලන්නද? ඒක හොඳද? සත්තකින්ම හොඳයි. යන්න යන්න. මාගෙන තකන්න එපා. ඒ වුණාට එළියට නම් එන්න එපා හොඳද? ඇයි දුව බය වුණා? මම මේ පුතා එවාපු අලුත්ම කාර්කේ ආපු හින්දා සද්දෙන් කාගේ කාර්කද කියලා අඳුනගන්න බැරි වුණා මං හිතන්නේ. කෝ අපේ වෙදරාලාමේ ඇතුලේ ඉන්නවද? වෙදසිය ලෙඩෙක් බලන්න ගියා. ඩිංගක් බලන්ට මේ අලුත්ම කාර්කේ ලස්සන. <laughs> බොම වටිනා කාර්ක. බලන්ට මේ කාර්කේ ලස්සන. මෙන්න මේකේ මේකේ ටිකක් ඇතුළට එවිලා බලන්ට. අලුත් කාර් සුවඳ සීට් වල ඉඳගත්තාම නිකන් විල්ලුද යහනාවක ඉඳගත්තා වගේ. ටිකක් ඉඳගෙන බලන්න දුවේ. <laughs> අපෝ මට බෑ මාමා. බය වෙන්න කාරියක් නෑ දුවේ. මං පිටමිනියෙක් නෙවෙයිනේ. ටින්ගක් ඉඳගෙන බලන්ට. මං මාම කෙනෙක්නේ. ඒ වුණාට මට බෑ. ওই කාර් එක ඇතුලේ ඉඳ ගන්න නම් බෑ මාමා. <laughs> සිරිමල් පුතා මේක මෙහාට එව්වේ ඇයි? ආරච්චි මස්සිනාගේ ඔය දූගේ ගමන් බිමන් යන්ටත් එක්කයි දුවේ. ඒ හින්දා කිසිම බයක් හැකක් නැතුව ඩිංගක් මේ කාර් එකට නැගලා බලන්ටකෝ. තරහ වෙන්න එපා මාමා. ඒක නම් මට බෑ කරන්න. මට අද හුඟක් වැඩ තියෙනවා කරන්න. මාමා මං යනවා. අල්ලා දාන්තේ වැඩ සේරම. දැන් ඇති ඔය දූ අවුරුදු ගානක් තිස්සේ දහදුක් විඳ විඳ අනුන්ට පැහැදුවා. විසෝදූට පුළුවන් රජ කුමාරියක් වගේ මේ මුවන් පැලැස්සේ රජ කරන්න. තේරුණාද? මගේ වැඩ කරගන්න මං යනවා මාමා. යන්න එපා යන්න එපා. බලන්න බලන්න මේ මේ අලුත්ම කාරකේ ලස්සන පාට දිහා බලන්න. මේ කාරක ස්ටාර්ට් කෙරුවම සද්දෙක් කනට ඇහෙන්නේ නැති ගාන. අනේ දු. ඩිංගක් කාරකට නැගලා මේ සීට් එකක වාඩි වෙලා බලන්ටකෝ. හරියට නිකන් විල්ලුදාසනයක ඉඳගත්තා වගේ ඇඟට දැනෙන්නේ. මේ අහන්ත මාමා මං ඇයි මේ වෙදසියාගේ ගෙදරම නැවතිලා ඉන්නේ? මොකද්ද අසනීපයකට බේත් ගන්නනේ. මං අහන්නේ මොකද්ද ඔය දූට තියෙන ලෙඩේ? මට නම් පේන්නේ කිසිම ලෙඩක ලකුණක්වත්. මාමා වෛද්‍යවරයෙක් ලෙඩෙකුගේ රෝග අඳුන ගන්න මගේ පුතා සිරිමල් අඳුනනවා කොළඹ ඉන්න දොස්තරලා සේරම. ඒකයි ලෙඩ ගැන මන් දන්නේ. මාමා දැන් ගිහින් වෙදසිය මුණ ගෑනිටකෝ. නෑ. ඉහි මිනිස්සයාට පෙන්වන්නට නෙවෙයි මගේ පුතා මේ අලුත්ම කාර් එක මේ මුවන් පැලසට එව්වෙදුවේ. අනේ අම්මා පැත්ත. මේ ගේට්ටුව වහලා ඇතුළට යන්න ඕනේ මාමා. දැන් වෙදසියා මට කිව්වේ මේ ගේට්ටුව කොයි වෙලාවකවත් ඇරලා තියන්න එපා කියලා. ඇයි කියන්න දැන් මන් දන්නවා. හොර හතුරු වැඩි හින්දායි මේ ගේට්ටුව නිතරම වහගෙන ඉන්නේ මාමා. ඒ වුණාට මීට කලින් මෙහෙම වහලා තිබ්බේ නෑ නේද? ඒ කාලේ වගේ නෙවෙයි දැන් මේ මුවන් පැලැස්ස. ඒ කියන්නේ අර නිදාන්නේ හාරලාගත්තු නිදන් වස්තු මේ ගෙදරම ඇති. මොනවද මාමා කීවේ? නෑ මුකුත් නෑ. ඒ කවුද මට කීවා අර නාමල් වගේ මිනිහෙක් මේ වෙදගෙදර නැවතිලා ඉන්නවයි කියලා. ඒකනම් එච්චර හොඳ වැඩක් නෙවෙයි. මිනිහා හොරෙක්. ආහනේ හරියට දවල් වෙලා වෙදසිය මට වැඩ වගේක් කරන්න කීවා. ඒව අතපව් වෙනවා. දුව මට වතුර වීදුරුවක් ගෙනත් දෙනවාද? හරි තිබහත් දැනෙනවා. ඔහොම ඉන්න මම වතුර ගෙනනකම් ඒ කියන්නේ මට මේ ගේට්ටුවෙන් එළියම ඉන්න කියලාද ඈ? ඔව් මාමා. මම වතුර ගේන්නම් ඉක්මනට. සිරිමල් මේ අලුත්ම කාර් එකෙව්වේ මේක දැක්කම බිසෝගේ හිත ඇදේ කියලා. එන්න කෙල්ලෙක් නම් මනමාලයට වඩා කාර් එකට කැමති වෙනවා. දැන් කවදා හරි අර දිගා මඬුල්ලේ හාදයා මේ පැත්තට ආවොත් මොකද වෙන්නේ? මම මෙච්චර මේ දඟලන්නේ මේ සාගරයේ තියෙන වස්තු කන්දරාව මගේ පුතාගේ දෑවැත්තට අරගෙන දෙන්න නේද? වතුර ගෙහින්ට ගියා ගියාමයි බිසෝ පේන්ටවත් නැහැ. ඈ මේ කොයිනි නේද එන්නේ? <laughs> කොහෙද යන්නේ කෑම බීම අරගෙන? <laughs> ඇයි ඉතින් එළියේ ඉන්නේ? ගේට්ටුවෙන් ඇතුළට ගත්තේ නැද්ද බිසෝ? <laughs> බිසෝ මට වතුර වීදුරුවක් අරන් එන්නම් කියලා ඇතුළට ගියා ගියාමයි ආවේ නෑ එළියට. හ්ම්. අපෝ. බිසෝගේ හැටි කවුද නොදන්නේ? කොයිනි මැනික තරහද බිසෝ එක්ක? ඔය නාමල් මහත්තයා අපේ ගෙදරට තමයි මුලින්ම ආවේ මට ටියුෂන් දෙන්න. ඒක දැකලා බිසෝයි ලොකු මැනිකේ ඉරිසියාවේ ඒ මහත්තයා ඒගොල්ලන්ගේ ගෙදරට එක්ක ගියා බිසෝට උගන්වා ගන්නට. කොයිතින් උන්දට හරි ගියා. ඔය කතාව මන් දැනගෙන හිටියේ නෑනි කොයිනි. ඒ කියන්නේ බිසෝයි කොයිනියයි දෙන්න තරහක් ඈ මගේ ඇති තරහක් නෑ මාමා ඒ වුණාට බිසෝ මම මහා නරක එකියක් කියලා හැම තැනකම කියලා. බිසෝටයි නාමල්ටයි කවුද මන් දන්නේ කැලෑ පත්තර ගැහුවානේ. ඉතින් බිසෝයි ලොකු මැනිකේ හිතන්නේ මමයි ඒව ලියාලා කුඹුක් ගහේ ඇලෙව්වේ කියලා. ඔහේ පළච්චා. ඇයි ඉතින් නාමල් ඒ කාලේ කොයිනිට වඩා බිසෝට ලං වුනේ? ඈ? ඔය ළමයාත් ලස්සන ළමෙක්. ඒ වුණාට මගේ අප්පච්චිට ආරච්චිල පට්ටක් නැහැ. ලොකු වස්තුවක් නැහැ. හ්ම්. අපි දන්නවා. ඒ ආරච්චි මාමා පගා ගහලා හම්බ කරාපු හැටි. මට පරක් වෙනවා මාමා. මං යන්නම්. පොඩක් ඉන්න කොයින්. දැන් කෝ ඒ නාමිලා. අනේ මන් දන්නේ <laughs> පංගුවා කියන මිනිහා බිසව අමාරුවේ දාලා පැනලා ගියා කියලා. <laughs> මං යන්නම් මාමා. පොඩ පොඩකට නවතින්තලා මෙව මම මේක අහන එක හරින්නේ නමුත් ඒ නාම්බා පිසූට ඉනාබේ දීලා වශී කරගත්තයි කියලත් මිනිස්සු කියනවා. <laughs> ඒ නාමයේ සෑර ඔය භූත විද්‍යාව විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. අයි පංගුවක් මිනිස්සු කියන්නේ බිෂෝගේ අම්මා අර මහගලේ කට්ටඩියාගෙන් ඉනාබේ තරන් දීලා ගුරුකම් කරලා නාමෙල් වල්ලගත්තයි කියලා. මොනවා මොනවා විසූගේ අම්මා නාමල්ට ඉනාබේ දීලලු අල්ලගත්තේ. නෑ නෑ. ඒ ඉනාබේ තරන් දීලා බිසෝට නාමෙලා වශී කළා දුන්නලු. <laughs> කොයික හරි කමන්නේ බිසෝට උහම වෙලා මදි. මං යනවා මාමා. ඒ ඉතින් දැන්වත් ඒ තරහ මරහ අත්තරලා බිසෝ එක්ක යාළු වෙන්නේ නැත්තේ කොයිනි? හාපු. ඒ යාළු කමෙන් කමක් නැහැ. අපේ ඉස්කෝලේ ගිය කාලේ නාමෙල් මාව කසාද බැඳගනී කියලා බැඳ වෛරේ තාමත් පැසෝනව ඇති. මේ මාමා දන්නවද? බිසෝට කවුද ලියාපු කවි කොලයක අන්තිමට අහලා තිබ්බ ප්‍රශ්නේ ගැන? හැබැයි ඔන්න මන් නෙවෙයි ඒක ලීවේ. මොකද්ද අන්තිමට ලියා තිබුණේ? ඈ? නානා ප්‍රකාර දේවල් ලියලා තිබුණා මුදියා මාමා. අන්තිමට ලියලා තිබුණා කුසේ සිටින දරුවා කාගේද බාරි නුවන් පැලස්ස අද රණපෑවෝ රාම්‍යා වනිගසේකර රත්නාලාල්නී ජයකොඩි ඉනෝකා බොතේජු උලපනේ ගුණසේකර රෝහණ සිරිවර්ධන සහ කමල් දේශප්‍රිය නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාශූරී මුදලි නායක සෝමරත්න ලියන මුවන් පැලැස්ස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනයක්. Thank you.